ඒ කාලීන සිදුවීම් පිළිගයි. දැනලා පෙරරටයි ගන්න දෙකයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව ලෝකනාථ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දෙසා වදාහළ ශ්‍රී සද්ධර්මයෙන් විනත්මේ උදෑසන ශ්‍රවණය කරන්නට ඔබට ගෞරවණීය ආරාධනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශයෙන්.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 එකතු කරගත්තාම අපිට අපේ හිත ගැන ශරීරය ගැන හිත ආරක්ෂා කර ගැනීම ගැන හිතට යම් යම් ඊසනකාරී තත්ත්වයන් එළඹෙනකොට ඒවා ඒවායේ අතමිදෙන ක්‍රමවේදය ගැන මේ ජීවිතයේ ඇතිවලා තියෙන දුක් කරදර වලට හේතුව ඒ දුක් කරදර නැති කරගන්නා ක්‍රමවේදය ගැන ඒ වගේම සංසාරික ජීවිතය සුවපත් කරගන්න විදිහ ගැන නිදින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් ආදී වශයෙන් ඇති අනන්ත වූ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදහටම අත මිදෙන්නේ කොහොමද කියන වග තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම දුක් වලින් අත මිදෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝම කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සංසාරික ජීවිතය සුපපත් කරගන්නවා, අවසාන වශයෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙනයි තම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්නේ. ඉන්නත් මේ කෙලෙස් ධර්මයන් කියලා කියන්නේ හිත අන්ධකාරයෙන් වහලා දාන මෝහ අන්ධකාරයෙන් වහලා දාන තමන්ට මේ ජීවිතය පිළිබඳ කියන පුංචි සිහිය පවා නැති කරන මහා භයානක දෙයක්. මේ කුත්‍රාවට තමන් මැරෙනවා කියන්න නියත ගන්නවා. ඒ වගේම ඒ සිහිය විදින් විදිහට තියෙනවා. තමන්ගේ ඥාති මිත්‍රාදීන්, දෙමව්පියන්, හිත මිත්‍රාදීන්, ඒ වගේම රටවල නායකයන් ඒ වගේ අය මරණයටපත් වෙනකොට සමහර වෙලාවට Tamanට දැනෙනවා මා මරණයටපත් වෙනවා කියලා. ඒ වගේම මේ ශරීරයක තියෙන ඇත්ත తත්ත්වය පිළිබඳව සින්නත් තමන්ටම තමන්ගේ ශරීරය පිළිබඳ ඕනෑ තරම් පේන්න තියෙනවා. ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඒ සමස්තකයේ ඉඳලා පාදාන්තය දක්වාම තියෙන්නේ নানা ආකාර ඉලක්කුවේ කටයුතු වස්තුන් කියන බව තමන් හොඳට දන්නවා. එතකොට ඒ විතරක් නෙවෙයි අන් අය කරන වැරදි වැඩින්දා මේ ජීවිතේ බොහෝම අපහසුතාවයෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා විවිධ විවිධ කේන්ති යන ස්වરૂපයන් තරහ ඇති වෙන ස්වરૂපයන් තමන්ගේ තුළ තියෙනවා කියලා දන්නවා අන් අයව මට ඕන හැටියටම පාලනය කරගන්න සම්පූර්ණ වශයෙන් බෑ කියනද දන්නවා මේ වගේ බොහෝ දේවල් දැනගෙන තියෙදි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකයේම අතඹුලක් වගේ අපට ගත්ත මහා උත්තරමයන් වහන්සේ නමක් කියලා දන්නවා. මේ දැනීම මේ අතුලඟ නැතුව නෙවෙයි. නමුත් හුඟක් වෙලාවට පින්නත් කාගාරි නපුරු වචනයක් හමු වෙයි, නපුරු ක්‍රියාවක් හමු වෙයි, කෙටියෙන් කියනවා නම් කාමච්ඡන්ද හමු වෙයි. ඒකෙන් තමයි මේ ලෝකෙ තියෙන කැමති දේවල් හමු වෙයි. නැත්නම් ව්‍යාපාද හමු වෙයි. මේ වගේ තියෙන සිහිය එකපාරටම නැති වෙලා යනවා. මම මැරෙනවාද කියන සිහිය යමක් කරේ ලෝභයක් ඇති වෙනකොට පින්නන්නේ ලෝභී ලෝභනීය වස්තුවේ වෙනස්කම් ඇති වෙනවා දකින්නකොට මම මැරෙනවානේ කියන එක අමතක වෙලා යනවා. අමතක වෙලා ගිහිල්ලා අර ලෝභ වස්තුව කෙරෙහිම දැඩි ලෝභයක් ඇති කරගෙන ඒක රැක ගැනීම සඳහා දනුමුගුරු හරි අරගෙන Tamanට විශාල විෂණකාරී තත්ත්වයන් Tamanම උදා කරගන්නවා සීඩේ පවා නිදගෙන. ලාවකට ලෝභ වස්තු ආරක්ෂා කරන්න තමන්ගේ සීලය පවා කැඩෙන අවස්ථා තියෙනවා සත්තු මරනවා හොරකම් කරනවා බොරු කියනවා කේලම් කියනවා ඒ වගේ එක එක එක එක දේවල් කරලා පින්නත් මේ ලෝභනීය වස්තු තියාගන්න හදනවා අපි ඒ විදිහටම මේක හිතේ තියෙන ස්වභාවයක් තමන් මේ ලෝකයේ තියෙන ඇත්ත తත්ත්වය තේරුම් ගන්න නැත්නම් විවේකීව ඉඳ භාවනාවකින් හරි උත්සාහයක් ගන්නකොට බාධා කරන කාරණා අතර ප්‍රබලම තියෙන කාරණාව තමයි නිවන් දකින්න බාධා කරන කාරණා අතර තියෙන එක් වර්ගීකරණයක් තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමයන්හි තියෙන කැමැත්ත, අධික කැමැත්ත, ඒ වගේම හිතේ තියෙන ගැටෙන ස්වභාවය මේ ලෝකෙත් එක්ක භාවනාවක් කරන්න ගියාම සමහර අත්තන්ට ළඟ ඉන්න කෙනෙක්ගේ කැස්සක් ආවත් වෙනවා මේ පුංචි සද්දයකට පවා වෙනදාට වැඩිය කේන්ති යන ස්වරූප තියෙනවා. එයයි උ ඒ සියුම් තත්ත්වයේ ඉඳලා වෛරී තත්ත්වය දක්වාම වූ ව්‍යාපාදය ඒ වගේම හිතේ තියෙන මෙලි ගතිය මේ චෛතසිකයන්ගේ තියෙන මෙලි ගතිය නිකන් හැකිලා වගේ කිසිම ප්‍රබෝධයක් නැති භාවනාවට හිත එන්නේ නැති ජීවය අනුලා තියෙන තමන්ගේ නිකන් හිතේ මේවා කරන්න බෑ මේවා කරන්න බෑ නිකන් වැතිරෙන්න ඕනෑ වගේ දැනෙන ගතිය හිතේ තියෙන ප්‍රබෝධමත්කමක් නැතුව යමක් වේගෙන් කරගන්න ඉඩක් නැතුව ඇතිලා තියෙන ගතියක් තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ හරියට. අරමුණේ පිටව ගන්න අමාරු ගතියක් තියෙනවා. කුසල ආරම්මණයක පිට ගන්න. ආංගයේ ස්වභාවයට කියන තීන මිද්දේ කියලා චිත්තචෛතසිකයන්ගේ තියෙන වැඩි ගතිය. ඇතිවෙන ගතිය. ඊළඟට ඒ වගේම තමයි කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ වගේම තමයි පින්වත්නි භාවනාවක් කරන්නත් තමන් මේ පිළිවෙත් මාර්ගේ යන්නත් සූදානම් වෙනකොට මේ අකුසල ධර්මයන් හින්දා හිත හරියට නොසන්සුන් සමහරවිට කියනවා භාවනා කරන්න බෑ හිත හරියට විසිරෙනවා නොයේකුත් අරමුණ වලට යනවානේ කියලා. ඒවට කියලා හිතේ සංසුන් භාවයක් නැහැ ඒක ආරම්මණයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වැනි උද්දච්ච කුක්කුච්ච කියලා කියන ස්වභාවයන් මම සමහර වෙලාවට මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ ප්‍රබල හේතුවක් වෙනවා පින්නත්දි. මම මේ මේ වැරදි කරා කියලා තැවෙන දෙවෙන ස්වභාවය, කම්පා වෙන ස්වභාවය, මම මේ මේ දේවල් කරේ නැහැ නේ කියලා කම්පා වෙන ස්වභාවය ඒ වගේම තමයි අධිකතර වූ වීරය සම්බන්ධ කරනවා මට මං ඉක්මනටම මේක වේගයෙන් කරන්න ඕනේ කියලා අර කළ යුතු දෙයට වැඩිය කරන්න ඕන දෙයට වැඩිය කරන්න ඕනේ කියන එක හිතන්න පටන් ගන්නවා. ඒ මොහොතේදී කළ යුතු දේ කිරීම පැත්තක දාලා එයා මොකද කරන්නේ හිතන්න පටන් ගන්නවා මම මේ හෙට වෙනකොට මේක ඉවර කරගන්න ඕන අනිද්දා වෙනකොට ඉවර කරගන්න ඕනේ අවුරුද්දක් ඇතුළත මම නිවන් දකින්න ඕනේ මේක හරියන්නේ නැහැ කියලා. එහෙම අදහසක් ඕනේ තමයි. නමුත් විනායි ඒක විතරක් හිතේ හැම වෙලේම හිටියොත් දැන් මේ මොහොතේ කරන්න ඕන දේ ගැන හිතන්නේ නැතුව මේක මේක කරන්න ඕන මේක කරන්න ඕන මේක කරන්න ඕන කියලා හිත හිත හිත හිතා හිටියොත් එමේ හිතේ විශාල නොසන්සුන්කමක් ඇති වෙනවා. අධික වීරිය නොසන්සුන්කමට හේතු වෙනවා. එතකොට කිසි දෙයක් කරගන්න බැරුව යනවා. කලබල වෙනවා. හරියට කලබල වෙනවා. එහෙම නැතුව සත්‍යතාවයකින් යුතුව සමතුලිත කරගෙන යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ බව අවස්ථා බොහෝමයක සඳහන් කරලා තියෙනවා අධික වීර්යයට ගිය හිත නොසන්සුන් වෙනවා කියලා. ඒ උද්දච්චයට එකක් හේතු වෙනවා. මම මොකවත් කරගන්නේ කියලා බය හිතෙනවා. සාමාන්‍යයෙන් විභාගයකට පවා යන කෙනෙකුට පින්නත් නේ එහෙම බයක් ඇති වුණොත් එයාට ඇවිල්ලා පසුව කියනවා නොසන්සුන් වුණත් එහෙම මේ මට කරන්න පුළුවන් දේවල් මට මම දන්නවා මේ මේ මේ ගැටලුවම දැක්කනම් මේකට උත්තර ලියනවා මේක දැක්කවත් නැහැ කියලා පසුව ඇවිල්ලා කියන්නේ නොසන්සුන්කම් හින්දා. කරන්න පුළුවන් ටිකවත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවය විශාල වශයෙන් තමන්ගේ ධර්ම ගමනට ඒ හිතේ වර්ධනයට භාවනා වර්ධනයට විශාල බාධාවක් වෙනවා. ඒ වගේම තමයි මෙහෙම කරලා හරියට දන්නේ නැහැ කියලා බුද්ධ ආදී අර්ථයන් පිළිබඳ තියෙනා වූ සැකය. ධර්මය ගැන, ආසංග රත්නය ගැන, ශික්ෂාව ගැන ආදී වශයෙන් ඒ තියෙන සැක සහිත ස්වභාවයෙන් හින්දා තමන්ගේ හිත ඒ පැත්තට ස්ථීරව යොදවන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණා පහ ප්‍රබල වශයෙන් හිතට බාධා කරන කරුණු. හිත ආපස්සට අදින කරුණු. අවබෝධයට බාධා වෙන තමන්ගේ හිත නැවත ආපස්සට ඇදලා ගන්න කරුණු. ඉතින් මේ වාගෙන් සම්පූර්ණයෙන් අතමිදෙන්න ඕන පිළිගන්නේ හිත කුසල ආරම්මණයක එක දිගට එක දිගට පවත්වා ගැනීම තමයි අපි භාවනාවකින් මූලිකව බලාපොරොත්තු වෙන්නේ. කුසල අරමුණක හිත නම්වා ගැනීම. කුසල මේ කුසලයට ප්‍රතිවිරුද්ධ කාරණා තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද උද්දච්ච කුත විචිකිච්ඡා කියලා කියන්නේ. එහෙම මේ කුසල ආරම්මණයට ඍජුවම බලපෑම් කරන කරුණු. ඒ කරුණු හරියට නිකන් නපුරු සත්තු වගේ නැත්නම් රෝගකාරක විස බීජ වගේ අපේ හිතට ආරාධනයකින් තොරව නැగిලා එනවා පින්නත් හිතේ ඉතින් ඒකින්ද අපි කැමැති කැමැති වෙලාවට කුසලයක හිත රඳවා ගන්න අපි කොච්චර උත්සාහ කරත් පුළුවන් කමක් නැහැ. Tamanට වුණාව තිබුණාට ආනාපාන සතියෙන් හිත එක තැනක තියාගන්න. මෛත්‍රිය ආදී දේවල් වලින් නැත්නම් වෙනත් දර්ශනාවකින් අනාත්ම හැඟීමකින් අනිත්‍ය හැඟීමකින් මේ වගේ හැඟීමකින් කුමන කුමන ආකාරයක හෝ ප්‍රබල ආරම්මණයක කුසල ආරම්මණයක හිත තියාගන්න මොන තරම් උත්සාහ ගත්තත් මේ අත් දන්න හොඳට ධර්ම ශ්‍රවණය කරන පින්නත් අත් දන්නවා භාවනා කරන් ඉඳගත්තුම සමහර වෙලාවට පෙරහැරක් වෙනවා වාගේ අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කොයිමිට එන්න පටන් ගන්නවා. කිසියම් ආරාධනාවකින් තොරව කිව්වේ එකයි ඇරිලා කියන මේ අරමුණු වලට හිත යනවනේ මුකුත් කරන්න බැහැ හිත යනවනේ. මම යව නෙවෙයි යනවා. ඒ කියන්නේ අතීත හේතු කාරණා හින්දා පින්නත් මේ මේ සිතුවිලි මාලාවන් Tamanට වළක්ව ගන්න බෑ. එක දිගට එක දිගට එක දිගට එක දිගට Tamanගේ හිතෙන් නැගෙන පටන් ගන්න වෙලාවකට භාවනා කරන්න බලාපොරොත්තු වෙච්ච අරමුණ මතක් වෙන්නේ විනාඩි 10කට පස්සේ. මතක් වෙනකොට කල්පනා කරනවා මම මේ මේ භාවනාව කරන්න ඉඳගත්තේ කොහොමද මට මම මොනවද මේ කරන්න කියලා එකපාරටම කල්පනා කරනවා ඊට පස්සේ ආය ඔන්න භාවනා ආරම්භණේ හිත තියෙනවා හිත තියාගෙන ආය කරගෙන යන්න ගත්තට පස්සේ ආය මොකද වෙන්නේ සෑහෙන වෙලාවක් යනකම් වෙන කල්පනාවක් එක්ක තරහ පාරේ ගැන කල්පනාවක් එක්ක තරහක් ඇවිල්ලා එක්ක කාමච්ඡන්දය ගැන දරුවෝ ගැන ගෙවල් දොරවල් ගැන ඉඩකඩම් ගැන අතීතයේ මේ මෑත අතීතයේ වෙච්ච එක එක සිද්ධි ගැන ඉතින් මෙන්න මේ වගේ දසංසුන් කර ස්වභාවයත් එක්ක පින්වත් මේ කුසලයේහි හිත රුවා ගන්න බෑ කුසල ආරම්මණය නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ කුසල හැඟීමක හිත පවත්වා ගන්නකොට තමයි ඒ කුසල හැඟීම ප්‍රබල වෙන්නේ අන්න ඒ එන දේවල් හරියට මම මතක් කරා සතුරු වගේ කියලා සතුරු කරදර තියෙන තැනක් තියෙනවා නම් පින්නත් මේ ස්ථානය සතුරුන්ගෙන් එන්න දෙන්නේ නැතුව රැක ගන්න නම් ආහාරයක් සක්සක වලක් හදන්න ඕනේ සතුරෙක් එනකොට ඒකට ප්‍රහාරයක් දෙන්න පුළුවන් ආකාරයක ආරක්ෂක හමුදාවක් සකස් කරලා තියාගන්න ඕනේ. ඒ වගේ මේ හිතට පින්නත් ඔය මතක් කරපු නීවරණ ධර්මයන් වල එවැනීම අඩු කරන්න. අපි ප්‍රබල කුසලයක මේ ප්‍රබල කුසලයක් වර්ධනය කරගන්න ඕනේ. ඒ එන අකුසල ධර්මයන් නවත්ත ගන්න පුළුවන් වෙන්න අපිට අපේ හිතෙහි ඒ ඒ දේවල් එනකොට හිතෙන්ම ඒ ප්‍රබලව කුසලය නැගෙන විදිහට මේ හිත සකස් කරගන්න ඕනේ. අන්න ඒක ඒ මොහොතට මම කරනවා කියලා හිතියට හරියන්නේ නැහැ. මොම ඊටාම දැඩිව මේ කියන කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. අපි පින්වත්නි අසනීපයක් හැදිලා තියෙන වෙලාවක මොකද කරන්නේ? මෙහෙතක් ගන්නවා ශරීරයට. දැන් අසනීපයක් තියෙන එක එකක් කොමක් උනක් තියෙනවා. එතකොට මේ ಗುಣ කියන වෙලාවේ රැකියා ස්ථානයට අපි පණිවිඩයක් කියනවාද? හෙට උදේ මම බෙහෙත් ටික බීලා ඒ වෙලාවෙම අඩු කරලා ඒ වෙලාවෙම මම මේක අඩු කරගෙන වැඩට එනවා. කියලා කියන්නේ කියන්නේ කොහොමද මම බෙහෙත් ටික බොනවා. මම බෙහෙත් ගන්නවා මේ විදිහට අඩු වුණොත් එනවා. අපි දන්නවා හොඳට ප්‍රතිකාරය ලබා දුන්නාම අඩු කරගන්නවා නෙවෙයි අඩු වෙනවා. හැමදාම බෙහෙත් ගල්වලා නැත්තම් බෙහෙත් ශරීරයට දීලා බලාගෙන ඉන්න ඕන දැන් අඩු වෙයි දැන් අඩු වෙයි දැන් අඩු වෙයි කියලා බලාගෙන ඉන්න. එහෙම නේද? හොඳට කල්පනා කරන්න මම අඩු කරගන්නවා නෙවෙයි ඒ අදාළ දේවල් ලබා දුන්නාම අඩු වෙනවා. ආන් මේ වගේ පින්නත් නේ අවශ්‍ය කරන දේ සපයා දුන්නාම මේ හිතට ඒ හිතෙන් ඒ අවශ්‍ය කරන හැඟීම ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දාදියත් ආරාධනයක් නැතුව එනවා. ඒ එන එන වෙලාවට ඒ එන එන ඒ ප්‍රබල හැඟීම් තමන්ගේ හිතේ ඇතිවන ඒ අකුසල පක්ෂයට අයිති හැඟීම් තමන් වර්ධනය කර ගැනීම සඳහා ඒවා ඒවා වර්ධනය වීම අඩු කර ගැනීම සඳහා කුසලය අපේ අපේ හිතේ වර්ධනය කරගන්න ඕනේ ඒ වැඩියෙන්ම එන අකුසල ධර්මයන් අඩු කරගන්න. ඒතර කාමච්ඡන්ද ආදිය නැති කර ගැනීම සඳහා අපි කරන්න ඕන මොකක්ද කියලා කල්පනා කරන්නේ කාමචන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒ ප්‍රබල අකුසල වේගයන් අපේ හිතේ අති ප්‍රබලව නැగిලා එනකොට පින්නත් ඒක යට කරගන්න අවශ්‍ය කරන කුසල හැඟීමත් ඊට වැඩි ප්‍රබලව නැగిලා එන්න ඕනේ. ඊට වැඩි ප්‍රබලව නැగిලා එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් අර කාමච්ඡන්දය අපිව යට කරගෙන යනවා. අපේ ඒ කුසල හැඟීම යට කරගෙන යනවා. අන්න ඒක නවත්තන්න ඊට වැඩි ප්‍රබල කාමචන්ද ව්‍යාපාද ආදී තමන්ගේ හිතේ නැగిලා එනවාට එනවාට වැඩි ප්‍රබල කුසලය වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේ ජීවිතයේ මේ කරගෙන භාවනා ආදී වැඩපිළිවෙලේදී ඒ ඒ එන අකුසල ධර්මයන් වලින් ආරක්ෂා වෙන්න බැරි වෙනවා. අන්න ඒ සඳහා මෙන්න මේ මේ වැඩපිළිවෙලට මේ නීවරණ ධර්මයන් වලට විරුද්ධව කරන වැඩපිළිවෙල. ආන්ගේ වැඩපිළිවෙලට කියනවා චිත්ත විසුද්ධිය කියලා. සිත පිරිසුදු කර ගැනීම සීලයෙන් මූලිකව තමන්ගේ පුහුණුව ලබා ගන්න ඕනේ කෙනෙක්. සීලයෙන් පින්නත් නිතික්‍රමන වශයෙන් තියෙන. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයට පත් වෙන අකුසල වේගයන් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. සීලයෙන් නිතික්‍රමන කියලා කියන්නේ අපි දන්නවා මේ අකුසලයන් සාමාන්‍යයෙන් කෙලෙස් ධර්මයන් අනුසය වශයෙන් පරිඋත් ทาน වශයෙන් නිතික්‍රමන වශයෙන් කියලා ක්‍රම තුනකට තියෙනවා. ඒ කියන්නේ නිතික්‍රමණය කියන්නේ ක්‍රියාත්මක භාවය. වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන මට්ටමටම නැගෙන අකුසලයක්. තරහා ගියාම බණින එක සහ ගහන එක අන්නේ ඒකටයි අයිති වෙන්නේ. දුර කෙනෙකුට බණිනවා කියලා කියන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා, ගහනවා කියන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඊළඟට තරහ කියන ව්‍යාපාදයේ කියන දේ ආවම හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ නොසන්සුන් වෙන මට්ටමට එන එන තත්ත්වයට ආපුවාම කියනවා ඒ කෙලෙස් ධර්මය පරිඋත්ථාන තත්ත්වෙට පැමිණලා තියෙන්නේ කියලා. දැන් මෛත්‍රිය වගේ කාරණාවක් අපි මෛත්‍රී භාවනාව එහෙම කරන වෙලාවක ඒ එතකොටත් මේ ව්‍යාපාදය කියන එක ඇති වෙන ස්වභාවයෙන් හිත අයින් වෙලා නැහැ. ඇති වෙන ස්වභාවයෙන් අයින් වෙලා නැහැ කියලා කියන්නේ ඒ මොහොතේ ව්‍යාපාදය නැහැ. නමුත් ඒ ඒ කෙනෙකුට ව්‍යාපාදයේ ඇති වෙන්න තියෙන ඇති වෙන සකස් වීමක් සකස් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තියෙන හින්දා කියනවා අනුසය වශයෙන් මේ කිරිස්තරනේ අනුසය වශයෙන් තියනවා කියලා. එතකොට අනුසය අවස්ථාව කියලා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. එතකොට දැන් අපි අපි මේ කුසලයේහි හිත හිතෙහි කුසලයේ වර්ධනය කරන්න යනකොට මේ අනුසය වශයෙන් කියන කෙලෙස් ධර්මයන් අයින් වෙන්නේ පින්නත් විදර්ශනා භාවනාවකින් මේ ලෝකය අවබෝධ වෙනකොටයි. මේ අවබෝධ වෙන්න කලින් මේ දේවල් නියමාකාරයෙන් දැන ගැනීම සඳහා හිතේ ස්වභාවයන් ඒ ඒ කුසලයන්හි ප්‍රේදනාවෙහි යථාර්ථය, කයෙහි යථාර්ථය ඒ වගේම සංකාරයන්හි ඇත්ත తত্ত্বය, සංඥාවන්හි ඇත්ත తত্ত্বය, විඥානයේහි ඇත්ත తত্ত্বය දැන ගැනීම සඳහා ඒ ඒ ඒ ආකාරයට සිහිය පවත්වා ගැනීම සඳහා හිත යොමු කරන්න නම් පින්නත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත මුදවා ගන්න වෙනවා. එහෙම නැත්නම් අර ඇත්ත తත්වය දැනගන්න කුසලයේහි හිත රඳවා ගන්න පුළුවන් කමක් නැහැ. ওই තුන නීවරණ ධර්ම ප්‍රබල වෙනවා. අන්න ඒ මුදවා ගැනීම කරනවා කියලා කියන්නේ එහෙනම් අපි දැනගන්න ඕනේ හිත කුසල ආරම්මණයක පිහිටුවා පිහිටුවා ගත්තාම ඒ හිත නොසන්සුන් වෙන්නේ නැහැ අකුසලයෙන්. අන්න ඒ නොසන්සුන් වෙන්නේ නැහැ කියන්නේ පරිඋත්තාන මට්ටමට කෙලෙස් දෙන්නේ නැති වෙන්න හිත ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් භාවනා කරන කෙනෙකුට රාග නැගීමක් ඇවිල්ලා හිත නොසන්සුන් වෙන්න බෑ. ඒ මොහොත් එහෙම අර භාවනාව කියලා කියන කුසලයේ වර්ධනය කරන වැඩපිළිවෙල ඇලි හිටිනවා. ආපස්සට අදිනවා. ව්‍යාපාදයක් ඇවිල්ලා බාධා කරන්න බෑ. බාධා කරොත් එහෙම අර වැඩ පිළිවෙල අපස්සට ඇදෙනවා. එතකොට අර කුසලයේ හිත නංවාගෙන කුසලයේ හිත නංවාගෙන කියලා කියන පිළිබඳව යමක් තේරුම් ගන්න යනකොට විදර්ශනා භාවනාවක් කරනකොට ඒ දැනත්තාට ඒ ඒ ඒ විදර්ශනා කරන අරමුණේ එක දිගට එක දිගට තමන් යෙදෙමින් ඒ පිරික්සන්න ඕනේ. කය ගැන නම් විදර්ශනාව කරන්නේ ඒක කායાનුපස්සනාවක්. ඒ කායાનුපස්සනාවේ එක දිගට ඉන්න ඕනේ කය අවබෝධ වෙන්න. කියන්නේ කය කෙරෙහි අවධානය යොමු කරගෙන එක දිගට වාසය කරන්න ඕනේ කය අවබෝධ වෙන්න. දැන් කය ගැන අවධානය යොමු කරන්න කියන්නේ මේ අත්තන් තේරෙන්න ඕනේ මේ කියන දේ. කය ගැන හෝ වේදනාව ගැන හෝ චිත්තය ගැන හෝ ධම්ම ගැන හෝ අවධානය යොමු කරගෙන එක දිගට ඉඳ දෙන්නේ නැහැ අපේ හිත. මොනවද බාධා කරන්නේ? කාමචන්දයක් ඇවිල්ලා අර කෝ පැත්තකින් දිනන කාමචන්දයක් ඇවිල්ලා ඒ කාමචන්දේ බාධා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ කාමනීය වස්තුව ගැන හිත හිත ඉන්නවා භාවනා කරන්න කියලා. නැත්නම් ව්‍යාපාදයක් කළා බාධා කරනවා. නැත්නම් අර කුසල ආරම්භණයේ හිත තියාගන්න දෙන්නේ නැතුව සීල විද්‍යාවක් කළා නැගිටින්න නැගිටින්න නැත්නම් නිවිකරන්න පටන් ගන්නවා නැගිටරන්න හදනවා මේ ආරම්භණයේ කිසිම නැහැ ඒ කුසල ආරම්භණයේ නැවත නැවත නැවත නැවත යෙදෙන්න හිතේ බැරිකමක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේ හිතේ තියෙන අන්න ඒ නිවන ධර්මයන් පහෙන් නම් අන්නේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒක යට කරගන්න හිතට මේ නීවරණයන් එන්නේ නැති විදිහට හිත සකස් කරගන්න ඕනේ. එහෙම ඒ එහෙම සකස් කරගන්න ආරක්ෂක වැඩ පිළිවෙලක් හදලා තියාගන්න ඕනේ. අන්න ඒ පිළිබඳ අවධානය යොමු කරනකොට අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේකට කරන්නේ? මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඒකයි. ඒ චිත්ත විසුද්ධියෙන් පස්සේ තමයි තියෙන්නේ ධිට්ඨි විසුද්ධිය කියලා. ධිට්ඨි විසුද්ධියෙන් ඉස්සෙල්ලා තමන්ගේ වැරදි දෘෂ්ටියෙන්ද තමන්ට ඇතිවෙනා වූ අපරිසිදු දේවල් පිරිසිදු කරන්න නිවැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. නිවැරදි දෘෂ්ටියක් ඇති වුණාම ඒ පරණ අකුසල් එන්නේම නැතු වෙනවා. ඒ සඳහා මේ කය ආදී දේවල් ප්‍රබලව විදර්ශනා කරන්න ඕනේ. දිට්ඨි විසුද්ධිය ඇති වෙන විශේෂයෙන් නාම પરම්පරාව රූප પરම්පරාව කියන්නේ මොනවද කියලා දැනගෙන මෙතන සත්ත්ව පුද්ගල සංඥාව තියෙන කාන්තමයි කාමචන්ද ආදී එන්නේ. ඉතින් ඒවා අඩු කරගන්න ඒ සත්ත්ව පුද්ගල සංඥාව අඩු කරගන්න අවශ්‍ය කරන විදර්ශනාවන් කරන්න ඕනේ. ඊට ප්‍රථමයෙන් අපි මොකද කරන්න ඕනේ? මේ හිතට කාමච්ඡන්දාදී එන්නේ නැති වෙන සකස් කරන්න ඕනේ. ඒව සකස් කර ගැනීම සඳහා මූලිකවම හිත ආරක්ෂා කරගන්න ක්‍රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවට කියනවා ආරක්ෂක භාවනා කියලා. ඒවට කියනවා ආරක්ෂක භාවනා කියලා. චතුරාර්යක භාවනා භාවනා හතර. ඒවට කියනවා හතර කමඨහන කියලා කියනවා. ඒක මොනවද හතර කමඨහන කියන්නේ? පළවෙනි එක බුද්ධානුස්සතිය, නිස්සානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය. බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය. අනුස්සති අනුස්සති අනුස්සති කියන එක පිළිබඳව අපි තේරුම නැවත නැවත සිහි ගන්නවා ගැනීම. නැවත නැවත මෙහි කියන එක. බුදුජාන් වහන්සේ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන විදිහට මහා සද්ධාාවක් ඇති වෙන විදිහට මෙහි කරනවා. නැවත නැවත මෙහි කිරීමට කියන බුද්ධානුස්සතිය පරිණවාය කියලා. මරණය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි කිරීමට කියනවා මරණානුස්සතිය පරිණාමය කියලා. ශරීරය ගැන පින්නත් මේ කියන පිළිකුල් ස්වභාවය, අසුභ ස්වභාවය, කේසාන් කේස මතකේ නම් පාදාන්තේ දක්වාම নানা ප්‍රකාර අසුචි වලින් මේ එක එක එක එක විදිහේ අසුචි වලින් මේ ශරීරය ඇදලා තියෙනවා අය බොහොම පිළිකුල් එකක ඒක්ෂා බලන එකට කියන අසුභානුස්සතිය කියලා. අසුභය අනුව සීල පැවැත්වීම කියලා. ඊළඟට මේ ලෝකයේ ඉන්න වැසියන් මං වගේ තමයි මට හිතෙනවා වගේම හිතෙනවා මම යමකට කැමති වගේ මේ ඇත්තත් කැමති මට වගේම අනිත් අයටත් සෝදායක තත්ත්වයක් දුක් වේදනා නැතු සැප වේදනා නැති වෙන කොච්චර දෙයක්ද කියලා ලෝකෙම තුන් ලෝකෙම යා තමන්ගේ පිළිබඳ ඇති කර ගන්නා වූ මිත්‍ර ස්වභාවය කියනවා මෙත්තා නුසතිද කියලා. දැන් මේ හතර එකින් එක සාකච්ඡා සම්මේලනයක් නෙවෙයි ඒවා අපි එක එක එක එක අවස්ථාවලදී මතක් කරලා ඉඳලා තියෙනවා. නමුත් අද අපි මේ සාකච්ඡා කරන්නේ මේ හතර කොහොමද භාවිතාවිය යුක්තිය අපි ළඟ කොහොමද අපි මේ හතරේ මේ හතරෙන් අපි කොයි විදිහට මොකද්ද මේ හතරෙන් අපිට සිද්ධ වෙන සිත මොකද්ද කොහොමද මේ හතර ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාත්මක වෙන විදිහට මේ හතර පාවිච්චි කරගන්නේ කොහොමද කියලා විමසා ගැනීමක් තමයි මේ කරන්න හදන්නේ මම කියවා සතුරු පිරිසක් ඉන්නවා නම් පින්නත් නේ අපි ආරක්ෂක හමුදාවක් හදාගන්න ඕනේ. ඉතින් කවුරු හරි රාජ්‍ය නායකයෙක් ආරක්ෂක හමුදාවක් හදනවා. හදලා ඉවර වෙලා ආ හරි මෙන්න මේ කට්ටිය තමයි අරස්ත සමුදාවගේ පැත්තකින් කියලා තිබ්බට හරියන්නේ නෑ. ඒ හමුදාව පුහුණු කරගන්න ඕනේ අදාළ වෙලාවට සතුරාගේ ප්‍රහාරය වෙන වෙලාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහට ඒ හමුදාව සකස් කරගන්න ඕනේ. ආන් මේ වගේ පින්නක් මේ තරහ කියන එක නැగిලා යන වෙලාවට ඒ තරහ නැగిලා යන පුද්ගලයාට මතක් වෙන්නේ නෑ ලේසියකට මට මේ තරහ ඇති වෙනවා කියලා. මතක් වුණත් මතක් වුණත් පරස වචනේ කිය වෙනම වෙලාවකට ඒ කියන්නේ 100ක් තියෙන අරුකම නේද ඒ විතරක් නෙවෙයි ඒක පරස වචන කියන්න හොඳ නෑ කියලා හිතුවත් කියන්න වෙලාවකට අමතකම් වෙලා යන වෙලාවකට මතක් වුණත් කියනවා ඒ හින්දා ඒ තරහ කියන එක උපරිමයෙන්ම දෙආපාදයේ කියන එක උපරිම වශයෙන් තමන්ගේ තේ නැගිච්ච වෙලාවට මේක හදාගන්න හිතියොත් හරියන්නේ නැහැ හැමදාම පුහුණු කරලා තියාගන්න ඕනේ අතුරු ප්‍රහාරය එල්ල වෙන්න කලින් කලින් තමයි පුහුණු වීම කරලා තියාගන්න ඕනේ අනේ හින්දා පළවෙනි වගකීමක් තියෙනවා පින්නත් අපිට මෛත්‍රී භාවනාව අරගෙන අපි මෛත්‍රී භාවනාව ගැන ඉස්සෙල්ලා කතා කරමු. තමන්ගේ හිත මෛත්‍රී භාවනාව මෛත්‍රිය කියන කුසලයේහි හිත නැවත නැවත නැවත නැවත බහුලව බහුලව බහුලව යොදාන්න ඕනේ. ඒක හැඟීමක් විදිහට. මේ ලෝකයේ ඉන්න සියලු දෙනා ගැනම තමන්ගේ හිතේ විශාල මෛත්‍රියක් එන ආකාරයට තමන්ගේ හිත මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න ඕන ක්‍රමානුකූලව. මේ වර්ධනය කරාට පස්සේ පින්නත් නේ මොකද වෙන්නේ මේ හිත හැම මොහොතකම වගේ සියලු සත්වයන් කෙරෙහි හරියට නිකන් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක්ව දැක්කහම ඇති වෙන හැඟීමක් එනවා. දැන් තමන්ගේ දරුවෙක් අතින් වැරද්දක් වුණාම හිත ඇතුලෙන් අනේ ඔබේ කමක් නැහැ, ඉතින් කමක් නැහැ. එමනවා කරන්නද මෙයා නොදැන මත කරපු දෙයක්. මෙයාට මම කියලා දෙන්න ඕන කියලා ඇතුලාන්තයෙන්ම එන්නේ යම්කිසි විතුරු හැඟීමක් ඉන්න වැරද්දක් කරනවා දැක්කහම. ඒ වැරද්දම අනුන්ගේ ධර්මයේ කරොත් මොකද වෙන්නේ? කොච්චර කිව්වත් අහන්නේ නැහැ ගහන්නමයි තියෙන්නේ. හරි කාලරයක් තමයි මේක කියලා වැඩි තරහක් ඇති වෙනවා. අර තමන්ගේ දරුවා වගේ හැඟීමක් පින්නත් මේ ලෝකයෙන් ඔක්කොම ගැන ඇති කරගන්න කියලා බුදුජානක දේශනා කරනවා. ආන් එහෙම හැඟීමක් ඇති කරගෙන මදී හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. මෛත්‍රිය වඩනවා කියන්නේ නිකම්ම සියලු සත්ත්ව වෙන දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන වචන ටික කියෝ කියෝ ඉන්නේ නෙවෙයි. ඊට වැඩිය මේ ලෝකයේ සියලුම සත්‍යයන් කෙරෙහි හිතේ මෙත්සිතක් ඇති කර ගැනීම. එතකොට දිනව හිතවත්, අහිතවත්, වෛරී ආදී වශයෙන් මේ ලෝකේ බෙදලා නැහැ. හැමෝටම සමාන හැඟීමක් තමයි හිතේ ඇති වෙනවා. ලෝකයේ ඉන්න දුප්පත්ම කෙනා ගැනත්, පොහොසත්ම කෙනා ගැනත්, තමන්ගේ ජීවිතයට උදව් කරපු උදව් නොකරපු අය ගැන කාට උනත් සාන්න මාන්න, නිරතල, බල ආදී වශයෙන් වෙන් වෙන්නේ නැතුව හැම කෙනෙක් කෙරෙහිම පින්නන්නේ Tamanට අනේ මගේ අම්මා වගේනේ මගේ සහෝදරය වගේනේ මගේ සහෝදරිය වගේනේ කියලා ආනියම ප්‍රබල හැඟීමක් ඇති වෙන විදිහට මේ සිත වඩන්න ඕනේ. ඒක ගුරු ආශ්‍රය කරගෙන මම කිව්වා අද මේ වෙනම මෛත්‍රිය වර්ධනය කරන විදිය කියලා දෙන දවස නෙවෙයි කියලා. එහෙනම් ඒක අපිට පුළුවන් වෙන දවසක් කතා කරන්න. නමුත් අද අපි කියන්නේ මෛත්‍රිය කියන හැඟීම මෛත්‍රිය කියන හැඟීම ප්‍රබල කරගත යුතුයි කියලා. හරියට මෙන්න මේ වගේ වෙන්න පුළුවන් පිටත් නේ අපි දන්නවා කෙනෙකු කෙනෙක්ව අරගෙන අපි ආවේ කියනවා අපි හිතමු ආදරය කරන දරුවෙක් ඉන්න තමන්ගේ ආදරය කරන දරුවාවත් එක තැනකින් කියලා ආදරය කරන්නේ නැති තමන්ට ආදරයක් ඇති වෙලා නැති දරුවෙකුත් එළින්ම තියනවා එකම වගේ දරුවෝ දෙනෙක් එකම වයසක දරුවෝ දෙනෙක් කියන්නේ අපි ඒක නම් ඇත්තට කියනවා මේ දෙන්නගෙම උල්වත ගන්න කියලා ඔළුවට ගන්න කියලා මම පුතාට ආදරේ කියලා කියන්නේ ඔළුවට ගන්න කියලා මේ දෙන්නගෙම ඒ අවස්ථා දෙකේදී ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ එකම විදිහටද කියලා මම හිතුවා. නෑ. අර වැඩියෙන් ආදරයක් තියෙන කෙනාගේ ඔළුව අත ගන්නකොට බරට අත ගෑවෙනවා. ඒ විතරක් නෙවෙයි හරිය කරුණාවන්ත වචනකින් කියන එක මම පුතාට ගොඩාක් ආදරේ කියලා අහන් එහෙම කිය වෙනවා. අර වැඩි ආදරේ නැති එක්කෙනාට ආදරේ වෙලා නැති එක්කෙනාගේ ඔළුව අත ගන්න කිව්වොත් එහෙම මම ආදරේ ඒ මම මම පුතාට ආදරේ ඒවා ඉතරයි ඒක නිකන් අර බර ගතියක් නෑ. ඉතාලම හැලු ගතියක් බර නැති ගතියක් හැඟීමක් නෑ කියන්නේ මේක. ඒකේ වචනේත් එහෙමයි ඒකම ක්‍රියාවක් එහෙමයි. ඒක වචනයක් කියද්දී ක්‍රියාවක් කරද්දී පින්නන්නේ වචනයට අදාළ හැඟීම ප්‍රබල නම්. ඒ ක්‍රියාවට අදාළ හැඟීම ප්‍රබල නම් ආන් ඒ දේ හරියට කරනවා. ඒ වගේ මේ ලෝකේ හැම කෙනෙක්ම මතක් වෙද්දී තමන්ට දරුවෙකුට තියෙන හැඟීම වගේ. මේ දේ බුදුජන් වහන්සේ දේශනා කරේ අන්නේ උපමාවකින්. අම්මෙකුට එකම දරුවෙක් ඉන්න අම්මෙකුට දරුවා ගැන තියෙන හැඟීම වගේ හැඟීමක් මුළු ලෝකෙ ගැන තියෙනවා. ඒක වර්ධනය කළ යුතුයි. ඒක සකස් කරන්න ඕනේ. ඒක ඉබේ පහළ වෙන්නේ නැහැ. දැන් මේ බණට ඇහෙනකොටම යම් කිසි දිනක් ඇත්තේ කල්පනා කරනවා ආ ඉන්නකො මං මගේ දරුවා ගැන මුළු ලෝකෙ ගැන ලෝකේ ඉන්න අය ගැන මං දරුවා වගේ විතර ඉන්නකො අද දන්නා මං එහෙම කරනවා කියලා. එහෙම කරනවා කියලා පාරක් දැක්කම ඔන්න වාහනයක් ඇවිල්ලා ඇඟට ඇඟ පැත්තට පොඩ්ඩක් වාහනේ ගිහින් ඇවිල්ලා යනවා අපි වැරදි සත්‍යයක් දිනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අර හැංගීම අමතක කරලා පාරවත් යන්න දන්නේ නැහැ මිනිස් දෙන ඔන්න හදිස්සියම අර බලන්න අදාළ වෙලාවට මේක නැగిලා ඉන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මම කියන්නේ. අදාළ අකුසලයේ එන වෙලාවට පින්නත් අපි දැන් අදිස්ථාන කරලා මේක නැగిලා ඉන්නේ නැහැ. අන්න ඒ වෙලාවට නැగిලා එන්න නම් මොකද කරන්න ඕනේ? මෛත්‍රිය නැවත නැවත නැවත නැවත මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. ගුරුවරු ආශ්‍රය කරමින් කමඨහන් හොයා ගනිමින් කොහොමද මේක කරන්නේ කියලා මේ අතෝ විමසන්න ඕනේ. විමසලා මොකද කරන්නේ? මේ මෛත්‍රිය ඇති කරගන්න ඕන ඕනෑම කෙනෙක්ගේ වැරද්දක් හම්බේ. තමන්ගේ හිතේ ව්‍යාපාදයක් ඉන්නේ නැති දේ සකස් කරගන්න ඕනේ. ඕනම වැරද්දක් හම්බේ. මොනම දෙයක් කරත් මේ වගේ දරුවා වගේ මේ වගේ අම්මා වගේ මේ වගේ සහෝදරයා වගේ මේ වගේ ලෙන්ගතු වෙන කෙනා වගේම මෙයාට සිදෙන එක වගේනේ එයාටත් මේ නපුරු වචනේ මම කියන නපුරු වචනේ මගේ දරුවට උනත් එකයි ඉස්සරහට උනත් එකයි ඔක්කොටම ඔක්කොටම තියෙන එකම පාටලේ ඔක්කොටම තියෙන්නේ එකම අටු එකම මස් එනික ඔක්කොම නම් එක ගොඩකට දැම්මොත් ඔක්කොම ගියේම ලේඩි කරන් එක ගොඩකට දැම්මොත් මස් ටි කරන් එක ගොඩකට දැම්මොත් අටු ටි කරන් එක ගොඩකට දැම්මොත් මේ අහවලාගේ අහවලාගේ කියලා බලන්න පුළුවන් දැන් මේ මූණක තියෙන පුංචි හැඩයක් ඉඳලා බින්නන්නේ අපි මේ එක එක නම් වෙන් කරගෙන බෙදාගෙන ඉන්නවා ඉතින් අන්න එහෙම සමානාත්මතාව හැඟීමක් Tamanට ඇති වෙලා වචනක් මගේ ඒක ඉතාලා ප්‍රබල කරගන්න ඕනේ. ඒ සඳහා මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය වඩලා ලෝකෙම එක තැනකට Tamanට ගන්න. අනිත් අයගේ සියලු දෙනාගේ දුක් ඉදිරියේ Tamanට අනුකම්පාවක් ඇති වෙන විදිහක් මෛත්‍රියක් ඇති වෙන විදිහක් කාටවත් දුකක් නොවේවා. කවුරුවක්වත් අනුමගානේ දෙන්නේ දෙන්නේ අතරවක්වත් මට අදාළ නැහැ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්තා බලන්නකෝ නේද? මේ මෛත්‍රිය ගැන සංකල්ප කොච්චර හරියටද? කවුරුත් මටම වෛර නොකරත්වා කියලා නෙවෙයි. මගේ හිතේ වෛර නැති වෙත්වා කියලා විතරක් නෙවෙයි. මට අදාළ නැති කොහේවත්වත් ඉන්න කිසි කිසිලෙකුටවත්. දෙන්නේ දෙන්නේ කතරවත්වත් කිසිම රෝෂණයක් ඇති වෙන්න බෑ. කිසිම පද මේ කිසිම වැරදි වචනයක් ගැනීමක් ඇති වෙන්න එපා. තරහක් ඇති වෙන්න එපා. තරහක් ඇති වෙන්නත් එපා. තරහෙන් කාටවත් උදුරු වෙන්නත් එපා. මන්නාම කාගේ හිතේ අනේ ඒක වෙන්නත් එපා. බයින කෙනාවත් බයින කෙනාටත් එයාත් ඉන්නේ තරහින් තමයි. මේ දෙකම වෙන්න එපා. පටික සංඥාවක් ඇති වෙන්නත් එපා. වචන අහගන්න වෙන්නත් එපා කාටවත්. ඒ වගේ මේ ලෝකෙම සුවපත් සිත් ඇති අය බවට පත් වෙනවා කියලා තමන්ගේ පැත්තෙන් විශාල හැඟීමක් දැනට කරගන්න ඕන පරිමත. ඒ වගේම පින්නත් නේ දැන් මරණය ගැන මට විස්තර ටිකක් කියන්න පුළුවන් වුණා. මරණය ගැන විස්තර කියන්න ගියාම මේ අත කල්පනා කරා. ඉතින් අපි දන්න දේවල් මම මේ කිව්වේ. දැන් මං කියන හැපියෙන් නැතු වෙනවා, කන ඇහෙන්නේ නැතු වෙනවා, හරියට නිකන් දැන් අපි රූපවාහිනියක් දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට එකපාරටම රූපවාහිනිය සංජයනවා. එතන මෙන්න අපි අපි නෙවෙයි. විකාශනාගාරයේ ගැටලුවක් ඉඳලා මේක සෝදාන සබ්දයක්. එතකොට කියනවා සංජයනවා කියලා. අය මොකුත් කරන්න පුළුවන්ද? අපිට මොකුත් කරන්න බෑ. ඒ වගේම මොන දුරකථන නැවතුමක් අරගෙන ඉන්නවා. එතකොට ඔන්න හදිස්සියෙන් මේක විසඳිනවා. ඒකල ආශ්‍රය කරපු ගන්නකොට කියන ප්‍රතිචාරයක් නැත කියලා. ප්‍රතිචාරයක් නැහැ කියන්නේ. අපිට මොකුත් කරන්න බෑ. ආයේ ප්‍රතිචාරයක් ඇති වුණොත් තමයි. අන්න ඒ වගේ පින්නන්නේ අපිටත් තියෙන රූප වාහිනියක්. මොකද්ද? අර රුචිනේ රූප පේනවා වගේ තමයි අපේ මේ ඇහෙන් අපිට රූප එන්නේ. අපිටත් තියෙනවා ළඟම තියෙන ශබ්දය ගන්න පුළුවන් උපකරණයක් කන කියලා. අරව විසන් දුනා වගේ පින්නන්නේ මේවා විසන් දෙනවා. ඇහැ විසන් දෙලා යනවා. කන විසන් දෙලා යනවා. නේද? දැන් දැන් නිකන්දි වෙච්ච දුරකථනයකින් අපි කණේ පියාගෙන පුළුවන් තරම් ගෑ ගහලා කියනවා නේ මට මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා කාටහරි කියනවා. ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. නේද? ඉතින් ප්‍රතිචාරයක් නැහැ. ඉතින් කණේ පියාගෙන කතා කරා කියලා හිත වැඩක් වෙන්නේ නැහැ. ඒක විසන්දි කරනවා. ඒ වගේ පිටන්දි විසන්දි වෙච්ච ශරීරයක් ළඟට වෙලා අනේ තව එක සැරයක් බලන්නකෝ, තව එක සැරයක් අහන්නකෝ, නැගිටින්නකෝ, ඇයි බලන්නේ නැත්තේ කියලා විලාප තිබ්බ කියලා වැඩක් නැතුව ළඟම ඉන්න තමන්ගේ අම්මා සහෝදරයා ඥාතියා විතරක් නෙවෙයි ඒ ඔක්කොම වෙලාවක සම්පූර්ණයෙන් විසන්දි වෙලා ඉදිරින් ගෙනත් තියෙන දරකොටයක් වගේ. ඉතින් ඒක ගැන මම කියන්න දෙයක්ද? ඒ වගේම තමන්ගේ මේ ඇහැ කන ආසය දිය ශරීරය කියන ඒවා ඇතුළට ඇකිලෙනවා. ඇකිලලා වෙන මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩෙනවා. දැන් අපිට මේ ලෝකයේත් එක්ක සම්බන්ධතාව තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා කැඩෙනවා. ඒවා කැඩුණාට පස්සේ ආයෙ කතා කරලා කියන්නේ ඉඩක් නැහැ. අදිටිය තමන්ට කතා කරනකොට කතා පිට වෙන්නේ නැත්තම් අතවත් උස්ස ගන්න බැරි තත්යකට පත් වුණාම ප්‍රෙෂර් පෙත්තක් දිනනවා නම් අල්මාරියේදී ඉතින් දැන් Tamanට ඇතුලේ ඉඳගෙන කියන්න ඕන මොනවද කියලා අන්න අතන පෙත්තක් තියෙනවා දැන් මම කාන්ත වගේ හැදෙනවා මම ඉන්නේ කටි කෑ ගන්නවා තාත්තට හොඳට මාස දීපු වෙලා මේ සීයකුත් නැහැ මොකවත් නැහැ කියලා දැන් ඇතුලේ ඉඳන් කියන්න ඕන මොනවද තියෙනවා අර පෙත්ත ගන්නෙ කියලා කියා ගන්න බැරි වෙලාවක් එනවා අතින්වත් වෙන්නත් බැරි වෙලාවක් එනවා ඉතින් අර කට්ටිය මොනවා කෑ ගැහුවොත් ආය අන්න සංදියලා ඇයි මේ කටේ සද්ද පිට වෙන්නේ නැහැ අතපය හිටින්නේ නැහැ හ්ම් එහෙනම් එහෙම වෙලාවක් එනවා. ඉතින් එවැනි වෙලාවක් එනවා කියලා දැන් මම කියනකොට ඔක දැනගන්න දෙයක්. ඔබ අන්තිම ඉගෙන ගන්න දෙයක්ද? නෑ නෑ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. නමුත් අපි මේ පිළිබඳ අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා. හුඟක් වෙලාවට අමතක වෙන්නේ ඒක අපේ හිතෙන් නැగిලා එන්නේ නෑ ආදාළ වෙලාවල්. කෙනෙක්ගේ නපුරු වචනයක්, නපුරු ක්‍රියාවක් යම් කිසි කෙනෙක් කියනකොට වේගයෙන් කියනකොට නැත්තම් තමන්ගේ තියෙන දේවල් එක එක එක දේවල් කියනවා තමන් ආස කරන දේවල් ඒවා නැති වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට හරියට දුක උපදිනවා. ආන්ගේ දුක උපදිනා මහා පස්චත්තාපයක් වෙන මට මේ අහවල් දෙන්නේ නැතුණානේ කියලා. එතකොට ඒ වගේ වෙලාවක ඒ නැතුණානේ කියලා ඇති වෙන ඒ ලෝභ හැඟීම අභිභවා. අයියෝ ඉතින් ඔබ තිබ්බත් කරක් නැහැ කොයි වෙලාවෙ හරි මගේ මේ ඇහැ පේන්නේ නැතුව ගියාට පස්සේ මොනවා කරන්නේ ඕක වෙනවනේ තාම හැන්දෑවෙද කියලා කියන්න පුළුවන්කම නැහැ. කොයි වෙලාවෙද කියලා කොයි මොහොතේ තව මොහොතකින්ද කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ අන්න මරණානුස්සතිය මරණය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපුවාම පින්නත් අන්න ඒ හැඟීම ප්‍රබල වෙනවා. ඒතර මරණය කියන හැඟීම ප්‍රබල කරගන්න. ඒක ප්‍රබල කරගත්තොත් තමයි අර එක එක එක එක කාමච්ඡන්ද ආදී අකුසලයන් නැගෙනකොට තමන්ට මතක් වෙන දැන් බලන්න ධර්මය ධර්ම ප්‍රතිපදාවට එන්න හැමෝම කල්දානවා. ගෙදර ඉස්සෙල්ලාම කරන් තියෙන වැඩේ තමයි රතු බිලක් ඇවිල්ලා තිබ්බොත් ගෙවන්න ඕනේ. ඒක තමයි පළවෙනි ඒවා. නේද? ධර්මමය කටයුත්තක් තිබ්බොත් ඒක ඔක්කොම ඉවර කරන්න ඕනේ. දැන් නිවසේ තියෙන කටයුතු ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඒ ඔක්කොම මුලින්ම කරන්නේ වැඩගත්ම වැඩ ටික නේද දවසක. එතකොට මේ භාවනා කරන ඒවා එහෙම තියෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කීවෙනියට වගේ. 15ට 16ට වගේ. හුඟක් අයද කියන්නේ මේ මට ඔය කාලෙත් මට භාවනා කරන්න දෙන්න ඉතිහාසනේ මට මේ අහවල් වැඩි තියෙනවා හරිය කරන්න මෙතන කරන්න මෙතන එහෙනම් ඒක කරන්න බෑ. මේක මොන්නේ ඇයි? මේකට තව කල් තියෙනවා. මේකට තව කල් තියෙනවා. මොකද හැමෝගෙම අදහසක් තියෙනවා මාව හිතනම් මැරෙන්නේ නෑ. අද හැන්දෑවෙනම් මැරෙන්නේ නෑ. තව අවුරුද්දක් තියෙනවා, දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. එහෙම තුනකින් විතර කරන එකක් නෙවෙයි කල්පනා තියෙන්නේ. 89ක් වුණත් 90ක් වුණත් 99ක් වුණත් හිතන්නේ මොකද්ද? තාම තියෙනවා මා මැරෙන්නේ කියලා. ඉතින් ඒක හිතේකට පායනවා කියලා දන්නේ නැහැ. හෙට දවසක් තියෙනවා කියලා Tamanට දැනෙන හින්දා මේක කල්දාන. අනිත් පැලිය කරලා තමයි මේක කරන්නේ මොනවද? ධර්ම අවබෝධ සඳහා කටයුතු කිරීම කල්දානවා. ආම් ප්‍රමාණී වෙනවා. හැබැයි මරණය ගැන මෙනෙහි කරන කෙනාට පින්නන්නේ මේ මරණයේ ස්වභාවය ගැන මෙනෙහි කරන කෙනාට නැවත නැවත හැඟීම් පහළ වෙනවා. කොයි මොහොතක මේ මරණය සිද්ධ වෙන්නේ දන්නේ කියලා. උදාහරණයක් විදිහට අවුරුදු 20කින් විතර මැරෙනවා කියලා හිතාගෙන හිටිය කෙනාට අවුරුදු 10කින් මා මැරෙන්න පුළුවන් කියලා හිතනවා. ඔව් මරණය සිහි කරන් ගත්තාම. පහකින් කියලා හිතන එක. තව සීයෙන් වල පහක් කියලා හැඟීමක් වෙනවා. තව සීයෙන් කරනකොට අවුරුද්දකින්වත් මාව යන්න පුළුවන් කියලා හිතෙනවා. තව සීයෙන් කරනකොට තව සීයෙන් කරනකොට තමන්ගේ සහ අනුන්ගේ මරණයන් ගැන සිහි කරන්න සිහි කරන්න ඒක යෙදෙන්න යෙදෙන්න පහකින් නෙවෙයි අවුරුද්දකින් නෙවෙයි මාසකින් සතියකින් දවසකින් අන්න ඊට පස්සේ හැකියාවක් කරා තව චුට්ටකින් මාව ගන්න පුළුවන්. එළියට දාපු හුස්ම ඇතුළට ගන්නකම්වත් විශ්වාසයක් තියන්න බෑ කියලා සත්‍යාකාරයෙන් මරණය මෙහි කරමින් නැවත නැවත නැවත නැවත ඒක මෙහි කරමින් කටයුතු කරපු කෙනෙකුට පින්නන්නේ මරණය ගැන ප්‍රබල හැඟීමක් ඇති වෙනවා. ආන්ගේ ප්‍රබල හැඟීම ඇති වෙනකන් ඉස්සෙල්ලා ඔබ කරගන්න ඕනේ. හරි? ඊළඟට මේ ශරීරයත් එක්කම පින්නන්නේ. ශරීරය පිළිබඳව මේ තියෙන Taman උදකම දන්නවා මේ උදේ ඉඳන් පල්ලෙහා දක්වා මේකේ සුවඳ දෙයක් නැහැ. කිසිම කෙනෙක් කැමති දෙයක්වත් මේකේ නැහැ. කිසිම පොළොව කියලා කෙනෙක් කැමති දෙයක් මේකේ නැහැ. උදේ ඉඳන් පල්ලෙහාට නැගලා තියෙන පිළිකුල් වස්තු කියලා. ඉතින් මේක දැනගෙන ඉඳලා ඒක මතක් වෙන්නේ නැහැ. ඒක මතක් කරනොත් මේ ශරීරෙ මෙච්චර සාසන්නේ නැහැ. නේද? මිනිසුන්ගේ අදහසක් තියෙනවා මම වයසට ගියත් අනෙක් වයසට ගිය අයට වැඩිය හෙළුමකින් තමයි ඉන්නේ කියලා දසක් තියෙනවා. ඒ ඒ ඒ සමාන්තරව අය අය ඉදිරියේ හරි මම අනිත් කරන මම ඒ කියන්නේ එදින් කියනවා මම ලස්සන 100 කෙනෙක්. 100 කෙනෙක් නත් මම 100 කෙනෙක්. නේද? මම ලස්සන ආර්චි කෙනෙක්. ආර්චි කෙනෙක් නත් මම ලස්සනට ඉන්න කෙනෙක්. ඒ විදිහට මේ ශරීරය ගැන පින්නත් නේ කියනවා අමුතු හැඟීමක්. අනිත් අයට මාව ප්‍රියයි. අනිත් අයට මාව මගේ ශරීරයේ අනිත් අයට සුබ වශයෙන් දක්නවා හොඳයි කියලා දක්නවා කියලා. නමුත් මේ හැඟීමෙන්ද හැමදාම ඇවිදින්නේ කතා කරන්නේ hina වෙන්නේ ඔකෝම කරන්නේ අනිත් අය මං ගැන මෙහෙම හිතනවා මෙහෙම හිතනවා කියන හැඟීමකින්. ඒකට එක මේ ශරීරයේ තදබල අල්ලා ගැනීමක් තියෙනවා. මේ ශරීරය තුළනේ අනිත් අය පිළිබඳ සාගාදී කෙලෙස් ධර්ම වලින් දරුණු ලෙස අල්ලා ගැනීමක් තියෙනවා අන් අයගේ ශරීරය. මේ ශරීරය සුබයි සුන්දරයි බලන්න හොඳයි කියලා. රූපවාහිනී තේනාට්‍ය ග්‍රහයි වයසක කෙනෙක් බැරිලා ඉන්නවා නම් පින්නත් ඥානවසින් දෙට. ඒක ඒ ඒක බලලා ආසාවක් ඇති වෙනවා නම් ඒ තරත්තට. එතනක් තියෙන කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ කාම කාම ලෝකයේ රස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කියන පංචකාම වස්තුන් කෙරේ තියෙනවම යනවා. ඉතින් එවැනි ඒ ඇලෙන ඇලෙන ස්වභාවය තමන් තුළ තියෙනවා නම් ඒක භාවනාවට බාධාවක් වෙනවා. එහෙනම් අන්න ඒක නැති වෙන මේ ශරීර පිළිබඳ තියෙන ඇලෙන ස්වභාවය නැති කරගන්න, ගැටෙන ස්වභාවය නැති කරගන්න මේ ශරීර පිළිබඳ විශාල වශයෙන් අසුබ වශයෙන් මෙහි කරන්න වැඩියෙන්ම බාධා වෙන කාරණාවක්. ඒකට දැන් බලන්න මේ විදිහට මේක මේක ප්‍රබල හැඟීමක් විදිහට තමන්ගේ හිතේ නැගෙන්න ඕනේ. ඒක ප්‍රබල කරගන්න ඕනේ. ඔන්න දැන් ප්‍රබල කරගත්ත. දැන් මේ ගන්නේ හමුදාවක් හදාගෙන යන්නේ. හරි? ඊළඟට දැන් බලන්න මරණය මෙහි කරපුවාමත් වෙනවා නම් ඔන්න තීන මිද්දේ නැති වෙන්නේ ඒකක් කරනවා. ඇයි? මේ කම්මැලිකම අයින් වෙලා යනවා මරණය වෙන කරපුවාම. එතකොට කොන්දේ පින්නන්නේ ඔය තුනම වගේම බුදු පියාණන් වහන්සේ න අපි ප්‍රබල මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මේ ශාස්ත්‍රඥයන් වහන්සේගේ මහාග්ග තත්ත්වය කොහොමද කියලා. Tamanට දැනෙන විදිහට බලන්න මේ ලෝකේ අපි ජීවත් වුණා නම් පින්නත් මේ ධර්මයේ නැතුව මොන තරම් අසරණද කියලා බලන්න. අපේ හිතක නැගෙනවා නම් යම්කිසි Tamanට දරන්න බැරිව හිතවල නැගෙනා වූ එක එක එක එක අකුසල ධර්මයන් තියෙනවා. ඒ සියලුම අකුසල ධර්මයන් මෙන්න මේවාය මේවාය මේවාය ලස්සන මේවාය මේවා මේ වගේ ආදීන සහිත එක ඵලයෙන්ම ඒ නැගෙන අකුසලේ හඳුන්වලා දෙලා තියෙනවා. අඩුවක් නැතුව හැම එකක්ම. ඊළඟට ඒ ඇයි අකුසලේ තමන්ගේ හිතේ නැගෙන මෙන්න මේ හේතු තිබ්බොත් කියලා හේතු දේශනා කරලා තියෙනවා. ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ එහෙම එකක්. එතකොට ඒ විතරක් නෙවෙයි ඒ හේතු නැති කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඒක නැති කිරීම මෙන්න මෙහෙමයි කියලා දේශනා කරලා තියෙනවා. ඒ නැති කිරීම විතරක් නෙවෙයි මෙන්න මේක තමයි ඒව නැති කරන ක්‍රමය මාර්ගය කියලා දේශනා කරලා තියෙනවා. මම අහන මේ අතන්ගේ මොනවද දන්නේ කොට? මොනවද අඩු? ඇයි අපි දුක් විඳින්නේ? හිතෙන් දුක් විඳින මහා පශ්චත්තාපයෙන් අනුන්ගේ වැරදි ගැන හිත හිත අනුන්ගේ මට මේ දේ ලැබුණ නැහැ මට ආදරය ලැබෙන්නේ නැහැ මගේ දරුවා මට ආදරේ නැහැ මට සලකන්නේ නැහැ අරවා මේවා මේ හිතෙන්මයි මේ ඔක්කොම ප්‍රශ්න ටික එන්නේ. එතකොට ඒ එහෙම ප්‍රශ්න එන්නේ නැත්තම් බලන්න ඕන දරුවෝ සාකම් නැහැ. කියලා කියලා දෙමව්පිය දුකෙන් ඉන්නවා. අම්මේ දුක තාත්තට ඉන්නවා. සමහරවල් තාත්තට ඒ තරම් ගන්නක් නැහැ. අම්මලා හරිය දුකෙන් ඉන්නවා. සමහරවල් අම්මට ඒ තරම් ගන්නක් නැහැ. තාත්ත දුකෙන් ඉන්නවා. එකම සිද්ධිය හමුවේ එක එක්කෙනාට ඇති වෙන එක එක හැඟීම. එතකොට මේක අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ම ඒකෙදී ඇත්ත తත්ත්වය තේරුම් කරනවා දෙනවා. එහෙම තේරුම් කරලා දුන්නාට පස්සේ අර තියෙන ප්‍රබල හැඟීම් නැති වෙනවා. ඒ හැම එකක්ම නැති කරගන්න පුළුවන් ධර්මයක් අපිට ලැබිලා තියෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන්න. පින්නත් අපි ගැනම හිත හිත හිත හිත අපේ නිවීම ගැනම හිත හිත මහා බෝසත්ත්වයන් වහන්සේ විදිහට අනන්ත දුකක් විඳලා බුදුපියාණන් වහන්සේ. එහම අනන්ත දුකක් විඳලා දුෂ්කර ක්‍රියාවන් ආදියත් කරලා අන්තිමට එදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ විඳ දුක් ටිකක් මතක් කරගන්න පින්නත් අපිට මේ වගේ මේ ශාසනය පිහිටවන්න මෙවැනි මෙවැනි බුද්ධ ශාසනයක් ඇති කරවන්න මොනතරම් වීර්යයක් ගත්තද මොනතරම් අභිෂ්ඨානයෙන් කටයුතු කළාද මම මේක කරනවාමයි කරනවාමයි කරනවාමයි මේ සත්‍යයන් දුකෙන් මුදවා ගන්නවාමයි කියලා මොනතරම් දැඩි වීර්යයක් ඇති කරගෙනද මේ ශාසනය ඇති කරේ කියලා අද අපි බෞද්ධ කියලා කියනවා බෞද්ධ කියලා කියලා කැමති කැමති විදිහට හැසිරෙනවා ලාභ. ඔය සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම කොච්චර අමාරුවෙන් හදපු දෙයක්ද මේක. යම් පරම්පරාවක ඉන්න තාත්තා කෙනෙක් විශාල වශයෙන් හරියම්බ කරගත්තා නම් හරියම්ම කළ දරුවන්ට බෙදලා දුන්නා. ඒ දරුවෝ ඒවා නාස්ති කරනවා නම් ඒක යුතුයද? නෑ. එතකොට ඒ හම්බකට කරගන්නන්න මහානන්දයෙන් හම්බ කරන්න වෙහෙලම හන්සෙච්ච අය තමයි දන්නේ. අනේ මේ මේ තැනට කොච්චර වෙහෙස වෙලාද මේ හම්බ කරේ මේකට දෙක වටිනාකමක් නැහැ කියලා. ඒ වගේ පින්නත් අපි නොදන්නවා වුණාට බෝධිසත්ව ජීවිතය කියලා කියන්නේ මහා පුදුමාකාර කැපකිරීම කරපු මහා පුදුමාකාර කරපු තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරමින් ආපු ගමනක් ඒක අපි වෙන්නේ. එහෙම කරලා තමයි මේ මේ ශාසනය පිටෙන්නේ. මේ ශාසනය මහා බෞද්ධ කියලාගෙන ප්‍රසිද්ධිය මේ සතුටු ප්‍රසිද්ධිය වගා කරලා ශාසනයේ තියෙන ශාන්තභාවය නැතිකරන්න ශාසනයේ තියෙනා වූ ඒ බුදුරජාණන් වහන්සේ පනවපු දේවල් නැතිකරන්න මෙන්න කටයුතු කරන කිසිම ගාණක් නැතුව හේරටම හැබැයි බෞද්ධ බෞද්ධ කියනු අනවන් එහෙම කෙරෙන්නේ නැහැ පින්නත් යම් කෙනෙකුට නියම සද්ධාාවක් තිබුණා නම් ඒකින්ද බෝධිසත්ව ගුණ ගැන විශේෂයෙන් බුදු ගුණ ගැන බොහෝ වශයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බ ගුණයන් පිළිබඳ Tamanට මේ වෙනකොට ගන්න දැනුම ටික හරිය මෙනෙහි කරන්න ඕනේ. ඕන කෙනෙක් ගන්නවා සුනීතට සලකපු හැටි, සෝපාකට සලකපු හැටි, අහිංසකට සලකපු හැටි. මේ දේවල් ගන්න පින්නත්. අද සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් හොඳට ඇඳ පැනඳ ගත්ත යමක්මක් තියනවා වගේ කියලා කියන එක පාර යනකොට ඇඟේ හැප්පුණා. ආන්නේ කමක් නැහැ ඔගේ තුන් ගණන් ගන්න දෙයක් කියලා ඒ පැත්තෙන් සමාවෙන්නුත් අයියෝ ඔක මොකද්ද කියලා. හොඳයි එහෙම නැතුව ටිකක් දුප්පත් ස්වභාවයක් තියෙනවා. ඉතින් අපේ හිතේ දැනගත්ත කෙනෙක් එන්නේ ඇතුළත් යන අමතර ඇත්තකවත් පේන්නේ නැහැ. නෑ ගයි දාන පුරුද්දට කතා කරනවා. ඒ එහෙම දේවල් බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නේ ඒ සුනේත රතවස්තු අරගෙන බලද්දී ඒකසල එකතු කරන නැත්තම් අසුචි එකතු කරගෙන හිටපු. ඒ පොඩි පිරිමි ළමයා දැක්කා කරුණාවෙන් කතා කරා. කතා කරනකොට මේ ළමයා කානුවට දැස්සා. මට මේ වගේ උත්තරයක් මම කතා කරන්න හේතුව නෑ කියලා. ඒතර විනල් බුදුරජාණන් වහන්සේ කියන අන්න එහෙම ඒ සුමේද කතා වස්තු විසින් අපි දන්නවා. ඉතින් ඔබ දැනගෙන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ දන්න දේවල් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟ මේ වගේ ගුණ හරි තිබුණා. දැන් ගන්න ටික හරි කමන්නේ වෙන්නේ කරන්න කියලා මම කියන්නේ. අලුත් කරුණු හොයාගන්න අතරතුරේ අලුත් කරුණු හොයන්නව පොත්පත් කියෝ කියෝ කියෝ කියෝ ඉන්නේ නැතුව. ඒවා කියවන්න එපා කියනවා නෙවෙයි. ඒවා එකතු කර ගන්නම ඕනේ. ඒ එකතු කරගන්න අතරතුරේ Taman දන්න බුද්ධ චරිතයේ නොයෙකුත් නොයෙකුත් දේවල් තියෙනවා. දාන තර්ක කතාව තියෙනවා. කිමුලතුම අර මහරජුරුව මොකද කරන්නේ මේ දානයක් අපස්තව තියෙනවා. එදා කිමුලතුම වැඩම කළා මොකද කරේ? කරපු දෙකුත් නැතුව පාවන් තිබුණත් නැතුව. කුංචි කුංචි හැම ගෙදරකට මේ රජකුමාරයෙක්නේ. නේද? සුද්ධෝදන බද්දරු බලාගෙන ඉන්න දැන් වැඩි දැන් වැඩි කියලා. කුංචි පැවතක්වත් අතහරින්න නැතුව මහා සංඝරත්නයත් එක්ක ශ්‍රවණක් ගන්න බුදුරැස් වේදගෙන අන්න ඉමුණත් වල පිරිසිදා වඩින හැටි මේ ලෝකය හදලා දාන තියෙන හැටි කොහොමද? චින්තන විප්ලවයක් ඇතිකරන වචනින් කිය කීතිය නෑ බුදුජන් වහන්සේ. බොහෝ නායකයෝ මොකද කරන්නේ වචනින් කියනවා තමන් කරන්නේ. නේද බුදුපියාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ එහෙම ආකාරයකින් කටයුතු කරන්නේ ඊ ඉතාමත්ම අදහස සම්පන්නව. ඒ ඒ අවබෝධ කරගත යුතුයි තමන් අවබෝධ කරගෙනයි අන්නයට දේශනා කරේ එවැනි වූ ගෞරවනීය මහා ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් මහා ගුණයෙන් යුක්ත කෙනෙකුට හිතන්න බැරි තරම් ගුණ සමුදායකින් යුක්ත මහා ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් නේද මට උරුම වෙලා තියෙන්නේ මට එවැනි ශාසනයක නේද මං ඉන්නේ කියලා ඉතින් හිතේ ඉඳලා වැඩක් නැහැ ඒක ඒක විතරක් දැනගෙන ඉතරක් ඉඳලා වැඩක් නැහැ ඒ දන්න සියලු දේ පින්නත් නේ ඉලක්ක නැතුව මෙහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒ දන්න දේවල් මෙනෙහි කරන්න ගන්න. ඊට අමතරව බුදු ගුණ පිළිවෙලට අරගෙන මෙනෙහි කරන්න. මේ කුමන ආකාරයේ මෙනෙහි කිරීමකින් උනත් පින්නන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙන මහා හැඟීමක් ඇති වෙනවා තමයි හිතේ. හැම වෙලෙම තමයි දැනෙන්න පටන් ගන්නවා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම බුද්ධ ශාසනයේ ගෞරවය ආරක්ෂා කළ යුතු කෙනෙක්. මට මේ උතුම් ශාසනයක් උරුම වෙලා ඉන්නේ. මම මේ ශාසනය තුල සපත කරලා ඉන්නවා බෞද්ධයෙක් කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මම කියලා මම බෞද්ධ ආයතනයට බැඳිලා. මම බෞද්ධ කියලා කියලා කියන්නේ. එහෙමනම් මට එහෙම එහෙම අනවශ්‍ය විදිහට සාසනයට හානියක් වෙන විදිහට මට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කළ යුතු නැහැ. එවැනි මහා උත්මයකට මම අගෞරව කරලා බෑ. එවැනි මහා උත්මයන් වහන්සේ කෙනෙකුට මම මගේ මේ කුංචි හැසිරීමකින් මට අගෞරවයක් වෙන්න තියන්න බෑ කියලා තමන් සිවුරක් පිටුජල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මගේ ජීවිතය සකස් කරනවා කියලා දැඩි අදහසක් තමන්ගේ හිතෙන් එන්න ඕනේ. දැන් බලන්න මම කාරණා හතරක් කිව්වා. දැඩි හැඟීම් හතරක් ඇති වෙන්න ඕනේ කියලා. ලෝකේ ගැන මෛත්‍රී හැඟීම, තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීර පිළිකුළු කියන හැඟීම, ප්‍රබල හැඟීම. බුදුරජාණන් වහන්සේ ගැන ඉතාම ප්‍රබල හැඟීම, මරණය ගැන හැඟීම. මෙන්න මේ හතර මේ හැඟීම් හතර පිටත් තමන්ගේ හිතෙන් මේ ජීවිතය ගෙවනකොට වේගෙන් නැగిලා යනවා නම් මේ හේත නිවර්ණයන් වලට යටේද? බුදුජාන් වහන්සේ ගත්ත උත්සාහය බෝධිසත්වයන් වහන්සේ විදියට තමන් මෙහි කරලා තියෙනවා නම් ඔය පොඩ්ඩක් හොඳට ඉඳනකොට භාවනා කරන්න ගිහිල්ලා කකුල් රිදෙනකොට මතක් වෙන එක නැති වෙයිද? අපේ මහා බෝධිසත්වයන් වහන්සේ විදියට මොන තරම් දුක අර බඩපොක් බඩ පපු බඩ පොත ඉඩකොන්දට ඇලෙනකම් ඈ ඇස් දෙක ඇතුළට ගිරෙනකම් ඔළුව වේච්ච ලබු කට්ටක් වගේ වෙනකම් එහෙම වෙනකම් අර තිබ්බ ඒ ශ්‍රී දේහය අදින්නකන් වලවිලියක් වගේ ඇටසැකිල්ලක් වගේ නැතන් කොයිතරම්නම් වීර්යයක් ගත්තද දෙයේදී මගේ මේ දුක්ක් මේ කකුල රිදෙන එක කියලා ඒකට ඒක හොස් වෙලා යනවා නිකන්. ඒ හැඟීම ඒ වෙලාවට එන්න ඕන පිටත් නේ. ඒක සාමාන්‍ය ජීවිතේ තරහ යනකොට අර ලෝකයේද එක වගේ කියන මෛත්‍රී හැඟීම Tamanගේ උඩට නැගෙන්න ඕනේ. ප්‍රබලව නැගෙන්න ඕනේ. ඒ විදිහට සකස් කරන්න ඕනේ. ඒක මේ එකපාරටම ඒ වෙලාවට ගන්න හිතේට හරියන්නේ නැහැ. හැමෝම හිතන්නේ ආ තරහ යන වෙලාවට මම ඒක මෛත්‍රී කරන්නේ නැහැ නෑ. ඒක Tamanට කරන්න බෑ ඒ වෙලාවට. හේන මිද්දේ ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ මෙනෙහි වුණා. මරණය මෙනෙහි වෙන්න ඕනේ. Tamanට භාවනා කරගෙන යනකොට හේන මිද්දේ ඇති වෙනකොට මරණය ඉස්මතු වෙලා උඩට එන්න ඕනේ. මහා සාදුට්ටකින් මැරුණොත් මම කවදාද භාවනා කරන්නේ? ඒක කන්දාලා බෑ කියලා. මේක පිළිබඳව මතක් වෙනා විතරක් මදි. මම ආයෙ මතක් කරනවා. මතක් වෙනා විතරක් මදි. මේ හැඟීම ප්‍රබල වෙන්න ඕනේ. එතකොට මේ හැඟීම ප්‍රබල වෙනකොට අර්ථ කිස්තෙන්නේ නැහැ. අන්න සතර කමඨාන අභිප්‍රයෝජන ටික අනුන්නවා. හරි අන්න එහෙම ඔය විදිහට හතරම හදාගෙන හිටියාම ඔන්න වෙන භාවනාවක් කරනකොට ආනාපාන සතිය හරි අනාත්ම සංඥාව හරි මොනවා හරි තමන් වෙනත් විදර්ශනාවක් කරගෙන කරගෙන යනවා. ආන්ගේ වෙනත් විදර්ශනාවක් කරගෙන කරගෙන යනකොට පින්නත් මේ හේතනත්තන්ට අර හතරෙන් අර කාමචන්දාදීන් බාධා වෙනකොට මෙන්න මේවා ඉස්මතු වෙලා ඇවිල්ලා මොකද වෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරලා දෙනවා. ඒක කරලා දෙනවා කියලා කිව්වොත් හරියටම හරි. ඒක අමුතෙන් කරන්න දෙයක් අමුතෙන් කරන්න දෙයක් නෑ. ඉතින් මේ ප්‍රබල හැඟීම ඇති කරගෙන තිබ්බහම සැරයන්තරේ සැරයන්තරේ ඒක ඉස්මතු කරගන්න අපිට පුළුවන්. හරියට ධනයක් රැස් කරලා තියාගත්තා වගේ ධනය ගබඩා කරලා තියෙන තරක ධනයක් රැස් කරලා තියාගත්තා වගේ පුළුවන්කමක් තියෙනවා තමන්ට මේක සකස් කරගන්න. ඉතින් ඒකෙන් අන්න එහෙම සකස් කරගත්තාම භාවනාවක් කරද්දී අපේ හිත ඒ නිවන් ධර්ම වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම භාවනාවක් කරද්දී විතරක් නෙවෙයි අපේ හිත ආරක්ෂා වෙනකොට සාමාන්‍ය ජීවිතේදී හිත ආරක්ෂා වෙනවා. ඉතින් ඒක අවසාන ප්‍රතිඵලය තමයි ඉක්මනට නිවර්ණය යටපත් වෙනවා. විහාර මට්ටමකට එන්න පුළුවන්කමක් තියෙනවා. කුසලයේ එක දිගට එක දිගට රැඳෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්නේ සබරකමඨාන නැවත නැවත නැවත නැවත වඩමින් භාවනා පූර්වකෘත්‍යයක් විදිහට තමන් ඒ සබරකමඨානෙන් කටයුතු කරමින් තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඕන. අන්නේ විදිහට කටයුතු කරලා මේ ජීවිත සාර්ථක කරගන්න සංසාරික ජීවිතය සුවපත් කරගන්න උතුම් නිර්වාණ සාන්තියෙන් සැලසෙන්න. මහත්මිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්නවා. මම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝ විස්සා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. අනුශාසනා පැවැත්වුවේ ගල්ඇදෙහිර පුරාණ ආරණ්‍ය සේනාසනාධිකාරී කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උතුම්බ්‍ර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය අපි කාර්යකාරී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමිකයින් ඉදිරි ධර්ම දේශනාවන්හි දායකත්වය සඳහා විමසන්නේ අංකෙ 0112 697 104 0112යි 697යි 140. ඔබට තිරුවන් සරණයි.